අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවෙනි වතාවටත් වැඩමුළුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු කල් වේලා ලැබුණොත් සභාවෙන් මතුවෙන වාචිකව මතුවෙන ප්‍රශ්න වලට සාදර වෙමු අපි මල්කාන්ති ඉල්ලා සිටිමු සභාගත කිරීමේ ලිඛිත ප්‍රශ්න සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කමඨහන් සම්බන්ධ ප්‍රශ්න 9කුත් දේශනාවේ ධර්ම දේශනාවේ ප්‍රශ්නයකුත් තියෙනවා ප්‍රශ්න 10ක් පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්කේට වාඩි වූ විට මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර කයට සිත යොදවමි උදරය උස් පහත් වීම අනුව පිම්බීම හැකිලිම කෙරෙහි සිහිය පිහිටුවමි. භාවනාවට වාඩි වූ මුල් මිනිත්තු කීපෙදී කයෙහි උඩුකොටස සමග උදරය පිම්බෙන බවත් පසුව හැකිලෙන බවත් දැනේ. ආශ්වාසයේදී උදරය ඇඳුමට තද වී ප්‍රාශ්වාසයේදී ඇඳුම සමග ඉහිල් වේ. තවද උදරයේ සිට ඉහළට වාත ධාරාවක් ඇදෙන ලෙසද තේරේ. ටික වේලාවක් යන විට බාහිර ශබ්ද මගහැරී උදරයේ උස් පහත් වීම පමණක් දැනේ. දැස් ඉදිරිපිට ආලෝකයක් පවතී. වේදනා පහව ගොස් පාවෙන බවක් දැනේ. රිද්මයකට උඩුකය උස් පහත් වන බව සහ විටක පැද්දෙන ස්වභාවයක්ද අත්දැකීමට ඇත. මුලදී අරමුණ පිට යාම සිදුවද පසුව එසේ වන්නේ කලාතුරකිනි. මෙම ස්වභාවයෙන් සෑහෙන වේලාවක් ගත කළ හැක. භාවනා පැහි අවසාන භාගයේදී කොන්දේ සිට පිට දිගට සියුම් වේදනාවක් පැන නැගී ඉරියව්ව මාරු කිරීමට සිත් වී බලන කල භාවනාව පැය ඉක්මවා ගොස්ය. සක්මන් භාවනාව මළුවේ කෙළවර සිටගෙන බාහිර සිතුවිලි අමතක වේවා යයි ප්‍රාර්ථනා කර වම දකුණ ලෙස දෙපා වලට අවධානය යොමු කරමි. දන හිසින් පහළ දෙපා වල සිත පිහිටුවා පාදයක් ඔසවන විට සහ තබන ආකාරයට සිතගෙන යමි. සිත පාද පාදවලට එල්ලේ නොකලොත් බාහිර මතකයන් සිත තුලට රිංගයි. ඒ අවස්ථාවල ඒ ගැන පස්සේ බලමු යයි සිතටම කියා ගනිමින් නැවත සක්මන් අරමුණට එමි. ශබ්ද ඇසීමට සක්මනේදී වඩාත් සංවේදී වෙයි. නැවත ඉක්මනින් පාදවලට සිත යොදාගත හැක. සක්මන ටිකක් කරන විට ඔසවමින් ගෙන යමින්, තබමින් ලෙස සිතමින් පාද දෙසටම සිත ඉලක්ක කරමි. වරින් වර බාහිර සිතුවිලි වලට සිත දිව ගිය. බාහිර සිතුවිලි වලට සිත දිව ගියද ටික වේලාවකදී පාදවලට සිත ඉලක්ක කරගත හැක. මෙසේ සක්මන් කිරීමේදී උකුල් ඇටේ සිට මුළු පාද දෙකම එහා මෙහා චලනය වන අයුරු සිතින් සිතින් දැක ගනිමින් ඇවිදිමි. ටික වේලාවකින් පාදවල මස් ඇතුලෙන් ඇටකටු ඇවිදින බවක් තේරේ. පිටකොන්ද දෙස සිට බත් කෙනි දක්වා දෙවෙන සියුම් වේදනාවක් හටගනී. නිදිමත ගතියක් දැනී එය පැටලෙන ගතියක් හටගනී. මෙම ඇවිදීම එපා වෙන ගතියක් පටන් ගනී. එවිට සක්මන නවතා බලන විට සක්මන පැය ඉක්ම ගොස්ය. මෙම භාවනා අත්දැකීම් සම්බන්ධව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේක දෙපොලක සක්මන් භාවනාය දෙපොලක සඳහන් කරලා තියෙනවා. නානාපකාර බාහිර අරමුණකට ඉව පස්සේ බලමු කියලා නැවත ආනාප මේ සක්මන් දිහිත ගත්තා. ආයෙත් සඳහන් කරලා තියෙනවා මේ හිතවිලි වල ඉඳලා කරදරයක් නැතුව ගන්න පුළුවන් කියලා සක්මනට. ඉතින් මේ මේ විදිහට සක්මනට නැවත පැමිණුණයි කියලා සහතික කරගන්නේ කොහොමද? ඒක නිසකව කියන්නේ කොහොමද? ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ මේක නෑ ඇහුවොත් එයාට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා තේරුමට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා කැමැතිද එළියපු එකනා මගේ මේ ප්‍රශ්නේ තේරෙනවා නම් උත්තරයක් දෙන්න. ලියපු එකන අත උස්සන්න කැමතිද? හොඳයි සන්තෝෂයි ඉදිරියපත් වුණාට මගේ ප්‍රශ්නේ මේ පිටගිය හිත නැවත සක්මනට ආවයි කියලා සාහතික කරගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරගන්නේ කොහොමද? නිසකව කියන්නේ මොකෙන්ද කියලා. පිටිගියේ හිත නැවත සක්මන්ට ආවයි කියලා කොහොමද දන්නේ? ස්වාමීන් නැවත මේ මේ වම දකුණු විදියට ආපහු එහෙම මෙනෙහි කිරීම පටන් ගන්නවා. ඔය ඒ වාක්‍ය ලියලා තිබ්බනම් මම ඔය ගෙන්නන්නේ නැහැ ලබාවට. මගේ හිත ආවයි ආවයි කිව්වට පස්සේ ආපු බව සහතික කරන්න ඕනේ. නැත්තම් හිතවත් දන්නේ නැහැ ආවයි කියලා ආව නෙවෙයි හිතනවා. එහෙම දේවල් හීනෙන් වෙනවා. එහෙම නැත්නම් තෝන්තු වෙච්චාම වෙනවා. මේ මේ භාවනාවේ එව්ව බෑ. ආස්වාසේ නම් ආස්වාසේ කොහොමද වැටුනේ කියලා කියනවා. ප්‍රසවාසන ප්‍රසවාසී. වම දකුණන් එහෙමයි. පිට ගියේ හිත නැවත ආවට පස්සේ මොකෙන්ද මම දන්නේ අස්පනා පිට මගේ දැන් හිත තියෙන්නේ සක්මනේ කියලා ඒකට අපි සිංහල වචනේ පාවිච්චි කරන ප්‍රත්‍යක්ෂණය කරනවා කිය. උරගා බලනවා. උරගා බැලුවේ නැත්නම් මේ හිත ආවයි කියලා කියලා හිත කොහෙද වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ වார்த்தාව ලියනකොට ඒ වාක්‍ය දෙක ලියන්න ඕන. ආවට පස්සේ මම දන්නේ කොහොමද මට වම තියෙනකොට මෙන්න මේ මේ ලකුණු වැටුණා. දකුණු තියෙනට මෙහෙම වැටුණා කියලා කිව්වනම් ඒ ඒ පරිච්ඡේදය සම්පූර්ණයි. ඒක නිසා වார்த்தාව හොඳයි ඈ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. වැලිමලුවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවක් එසේ කරගෙන යන විට ඔසවනවා, තබනවා යයි මෙනෙහි කළෙමි. එවිට එක් පාදයක් එසවීමේදී ඉදිරිපස ඇඟිලි පොළොව තදින් ස්පර්ශ කරන අතර විලුඹ ප්‍රදේශයට සැහැල්ලු බවක්ද දැනුනි. ඒ වන විට පාදයේ එසවි නැති බවත් ඊළඟ මොහොතේදී මුළු පාදයේම එසවි ඉදිරියට යන බවත් අත්දුටුවෙමි. ඒ එම මොහොතේ අනෙක් පාදයේ පොළවේ ස්පර්ශ වී තිබෙන බවද දැනුනි. තවද දකුණු පාදයේ ඉදිරියට ගෙන යන විට දන හිසේ වේදනාවක්ද දැනුනි. තවද වැලිවල ගොරෝසු බව, මුර්තු බව, සීත බව අත්විඳෙමි. පහළට එන විට කොන්ක්‍රීට් පාරේ පාදයේ ස්පර්ශ වෙන විට එහි තද බව වැඩි බවක් දැකගතිමි. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු ශාලාවේ පර්යංක භාවනාවට වාඩි වුනිමි. සිටින ඉරියව්වට සිත තබාගෙන සිටින විට ටික වේලාවකින් හුස්ම ඇතුල් වීම පිටවීම දැනුනි. එය නාස්පුඩු වටේට දැනෙන ස්පර්ශයකින් හඳුනා ගතිමි. හුස්ම රැල්ල ඇතුල් වෙනවාට වඩා වේගවත්ව පිටවනවාමින් දැනුන අතර පිටවන හුස්ම රැල්ලේ අවසානයේ කිසිවක් නොදැන අතර නොදැනෙන අතර නැවත හුස්ම රැල්ල පටන් ගන්නවා දැනි. අද දින මාගේ භාවනා අත්දැකීම් මෙසේ විස්තර කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව මෙන්ම දීර්ඝායුෂ අත්වේවා. හොඳ වාතාවක් පටන් ගන්න කෙනෙක් මේ වගේ වාර්තා කරන්න දන්නවනම් පටලවෙන තිනින්ද අඩුයි විශේෂයෙන්ම නාසිකාග්‍රේ හිත යනවා ඒක මම දන්නේ නාසික වටේට හුස්ම ගන්න බව මට තේරෙනවා ආදි වශයෙන් අර කියලා නතර කරන්න ඒකේ අත්දැකපු එක ලියන්න තරම් පිවිසුදුයි ඉතින් වගේ හොඳ පැටලිච්ච නැති වාර්තා දිගින් දිගට ඉදිරිපත් කරනකොට මේ වැඩමුළු සංවිධායකටත් පොඩ්ඩක් ලකුණු ලැබෙන ගතියක් තියෙනවා අනම්මනම් ප්‍රශ්න ටිකක් ඔලුවට දාලා අවුල් කරගත්තොත් මුලදී ඒකේ ඉදිරිපත් කරන්නගේ දෝෂය කියලා මම චෝදනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. ආධුනිකයෙකු ලෙස මෙහි පැමිණ පරයන්කයට වාඩි වී සිටිනා ඉරියව්ව මෙනෙහි කළෙමි. ආස්වාස හා ප්‍රස්වාස සුලන් රැලි හොඳින් දැකගත හැකි විය. මිසේ පරයන්ක කිහිපයකදී ආස්වාස ප්‍රස්වාසයේ මුල මැදාකද ආස්වාසයේ ප්‍රස්වාසයේ නොදෙනී ගොස් කිසිවක් නොමැති කයද නොදෙනෙන අවස්ථා නිරීක්ෂණය කෙලෙමි. මෙසේ නිවසේදීද දිනපතා සක්මන් භාවනාව හා පර්යංක භාවනාව කරමි. දැනට පර්යංකයට වාඩි වූ විට හුස්ම රැල්ල දැනෙන්නේ නැත. වාඩි වී බලා සිටිමි. ශබ්ද වේදනා ඇවිත් නැති වී යයි. ඒවායේ අභාවය දකිමි. උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. මේකෙනත් ගණ්ඩරන් හිතෙනවා උසාවියේට කැමැතිද දන්නේ. දීපෙකන කැමැතිද අත උස්සන්නේ. ඉස්සරහට එන්න ඕන. මේක ලියලා තියෙනවා වාක්‍ය දෙකකට ලියවිලා තියෙන්නේ මං ආනාපානෙ දිහා බැලුවා දැක්කේ නෑ කියලා. කියවන්නේ වාක්‍ය දෙක පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගොස් කිසිවක් නොමිති. ඊට ඉස්සලා වාක්‍ය දෙක. ආස්වාස හා ප්‍රස්වාස සුලන් රැලි හොඳින් දැකගත හැකි විය. මිසේ පර්යංක කිහිපයකදී ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අගද ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගොස් කිසිවක් නොමැති කයද නොදෙනෙන අවස්ථා නිරීක්ෂණය කළෙමි. ඒ කියන්නේ නොදැනෙන කයත් නොදැනෙන ආස්වාද ප්‍රසආසයත් නිරීක්ෂණය කරයි කියලා ලියලා තියෙනවා. ආයතනයක් කියන්නේ ඒ වාක්‍ය. මෙසේ පරයන්ක කිහිපයකදී ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අගද ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගොස් කිසිවක් නොමැති කයද නොදෙනෙන අවස්ථා නිරීක්ෂණය කළෙමි. ඔය කිසිවක් නොදෙනෙන කය සහ නොදෙනෙන අවස්ථා නිරීක්ෂණය කරුවයි කියන එක පොඩ්ඩක් අපිට කියලා දෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ආස්වාස ප්‍රස්වාසය සමහර අවස්ථාවලදී නොදෙනී යනවා. එතකොට ඊට පස්සේ අවස්ථාවක කයත් නොදැනී ගියා. ඒ අවස්ථාවක වහන්සේගෙන් උපදෙස් ලබා ගත්තා. එතකොට වහන්සේ දේශනා කරා ওই විදිහටම කරගෙන යන්න ලක්ෂ කෝටි වාරයක් කියලා. එතකොට <laughs> මම ගෙදරදී ඒ විදිහට භාවනා කරා. ඒ අත්දැකීම තමයි ඔය ආස්වාස ප්‍රස්වාසයේ නොදැනෙනවා කියලා දැන් ලියලා තියෙන්නේ. නොදැන්නෙනවා නොපෙනෙනවා කියන එකයි නිරීක්ෂණය කරනවා කියන එකයි දෙකක් නේ. අපි බලනවා, පේනවා. බලනවා, පේන්නේ එහෙම. එහෙම අවස්ථා දෙකක් ඔය විස්තර කරන්න හදන්නේ. එතකොට බලනවා, පේනවා සහ බැලුවට පේන්නේ කියන එක මම කය තියනද බැලුවා පේන්නේ කය තියනවා නිරීක්ෂණය කරුවා පස්සාසල් පස්සා නිරීක්ෂණය කරුවා පේන්නේ එහෙම. ආන්නේ දෙකෙන් තියෙනවා පේනවා බලනවා පේනවා බලනවා පේන්නේ නැහැ. ආන්න මේ தත්වෙට ගෙන එක තමයි භාවනාදී කරන්නේ. එහෙම. එතකොට මේ බලනවයි පේනවයි කියන දෙකේ වෙනසක් තියෙනවා කියලා හිතනවා. හිතනවා සම්. ඈ? වෙනසක් තියෙනවා. මොකක් වගේ කියලාද කියන්න බලන්න. බලනවා පේනවා බලනවා පේන්නේ නැහැ. එතකොට බලනවා සහ පේනවා අතර මේ දෙකක්ද මේක එකක්ද? දෙකක්. කොහොමද බලන එකයි පේන එකයි අතර වෙනස? බලන එක මට පේන්නේ ඕලාරිකයි වගේ. නිකම් පේනවා කියන එක ටිකක් සැහැල් දෙයක් වගේ වේ. ටිකක් සැහැල්ලු වගේ. සුකුමතරයි. ඔව්. ඒකට කවුරු හරි කැමතිද සභාවේ මේ බලනවා සහ පේනවා කියන එක දෙකක් කියන පැත්තට කට උත්තර දෙන්න. මේ මෑනියෝ දෙකක් කියලා කියනවා බලන එක ඕලාරිකයි පේන එක සුකුමයි සුකුමතරයි කියලා. මේකටම තව කවුද කැමති මේ බලනවා පේනවා කියන එක දෙක දෙකක් දෙකේ වෙනස මොකද්ද කියලා කියන්නේ කට උත්තර දෙන්න කවුද කැමති? දැන් නැත්තම් ප්‍රශ්න තේරෙන්නේ නැද්ද? එහෙම නැත්තම් බලනවා පේනවා කියන එක දෙකක් නෑ එකක් කියන එකද අදහස් කරනවා. ඔක්කොනේ අවුල් මංගල තුෂ්ණි බෝතලයට මට තේරෙන්නේ නෑ මොකද්ද කියන්නේ කියලා. අපි මේ මෑණියන දෙන්න බෑ. මෑණියෝ මේ මෙතෙන් නෙවෙයි. නැතු නිකම්ම උදේට ඇවිල්ලා ඉඳගෙන ඉඳලා ගෙදර ගියාට වැඩක් නෑ. මගේ ප්‍රශ්නේ මේ මෑණියෝ ලියනවා මුලමෙදක වලබලා ඉනකොට කය සහ හුස්ම නොදෙනී ගිය බව නිරීක්ෂණය කළයි කියලා. මම මේක පොඩ්ඩක් අවසල ගත්තා. ඉස්සලා නිරීක්ෂණය කරලා පේනවා දැන් නිරීක්ෂණ කරලා පේන්නේ නැහැ. එතකොට මේ බලනවා පේනවා බලනවා පේන්නේ නැහැ. දැන් මම අහන ප්‍රශ්නේ තමයි බලනවා සහ පේනවා දෙක අතර වෙනසක් තියෙනවා කියලා පිළිගන්නවද මොකද්ද වෙනස? ඇහෙන්නේ නැහැ නිකන් කුචු කුචු ගාවනේ. බලනවයි පේනවයි කියන්නේ දැන් අපි එක එකක් සාවිනා. දෙකම එකයි. දෙකම එකයි. ඔව් එතකොට මෑණියෝ ඡන්දෙන් පරද්දන්න කවුද කැමති අත උසන්නේ? දෙකක් කියන කෙනෙකුට අත උසපන්. නෑ නෑ දෙකක් කියන කට්ටිය අත උසන්නේ. බලනවායි පේනවායි දෙකක්. දැන් මේ හිටගෙන ඉන්න මෑණියොත් දෙකක්. මේ කහපාට දෙකින් ඉන්න මෑණියෝ එකක් කියනවා. දැන් මට ඕනේ අත උසලා කියන්න බලනවා සහ පේනවා කියන එක දෙකක්. ගමු කණන් කරන බෑනේ කී දෙයක් අත උසනද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි කන්නඩ දෙක දාන්න 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25 26 27යි. එතකොට මේ කවුද කැමති මේ මෑණියන් විරුද්ධව සාක්කයක් දෙන්න මෙතන ඉස්සරහට අවිල්ල. දෙකක් කියන කට්ටියගේ. අපි දෙමු මයික් එක තියෙන නිසා වැඩමුළු නායකත්වයට. සංඥාංශ බලනවා කිව්වහම ඒක තමන් හිතලා කරන දෙයක්. පේනවා කියන්නේ ඉබේ වෙන දෙයක් අනිච්චානුගතයි. හරි මෑනියෝ පරාදයි. තව කවුද මේ පැත්තට මේ මේ ඒකට මේ මේ මල් කාන්දිට ජැක් එකක් ගහන්න සපෝට් එකක් දෙන්න කවුද ඉන්නේ මේ කියන එකට නෑ නෑ යන්න දෙන්නේ නෑ. දැන් වැරදුනාට පස්සේ එහෙම කොහෙද නන්නේ? මෑනියෝ ඒ කෙලින් කටින් ඉන්න ඕනේ. එතකොට තව කවුද මේක මේකම මනුමත කරනවද නැත්නම් මේකට විරුද්ධව කතා කරනවද? මේකට වෙන වෙන කරුණු එකතු කරනවද? ප්‍රශ්නේ තමයි මේ බලනවා, පේනවා කියන දෙක දෙකක්ද? දෙකක් නම් දෙකේ අතර තියෙන වෙනස මොකක්ද? ස්වාමීන් ආසරයි. බලනවා බලනවා කියන එක ඇත්තම කිව්වොත් ඕමනාකමින් කරන්නේ. ඕමනාකමින් දෙයක් කරනකොට ඒක සංස්කාරයක් වෙනවා. බලන්න නැතුව ඒක අපි බලනවා කියන එක අවශ්‍යතාවය. පේනවා පේනවා. පේනවා කියන එක එතන සංස්කාරයක් වෙන්නේ නැහැ. ඔව් මේ කියන එකටම තව එකතු කරනවා. බලනවා නම් චේතනාපූර්වකයි සංස්කාර වෙනවා. පේනවා චේතනා නැහැ සංස්කාර වෙන්නේ නැහැ. ඉතින් දැන් මෑණියකින් කට උතර ගන්න ඕන ආයසරය. මොකද නම් මොකද? ඔව් අපි කේමාවගෙන් අහනවා තත් දෙක උස්සගෙන පිටිපස්සට යනවද නැත්නම් මේ මේ ඔය ළඟ ඉන්න එකත් එක්ක ගහ ගන්නවද නැත්නම් පිළිගන්නවද කියලා. දෙන්න මයික් එක දෙන්න. නිකන් සිවුරක් දාගෙන ඉඳලා හරියන්නේ නැහැ. බලන නිසා නෙවෙයිද පේන්නේ කියන්නේ. ඒ දිහා බලන නිසා ඒක ඒ විදිහට පේන්න බැරිද සන්නස්? ඒක ඇත්ත. බලන නිසා චේතනාපූර්වක බලනකොට ඕනේ ඕනේ දේ පේනවා. පේනවා. නමුත් මේ වම් පිට වෙන සුද්ධ කරගන්න ඕනේ බලනවා, පේනවා, අහනවා, ඇහෙනවා, අත ගන්නවා, අත ගෑවෙනවා, හිතනවා, හිතෙනවා, ගඳ බලනවා, ගඳ දැනෙනවා ආදී මේ දෙක අතර වෙනස. එතකොට මේ කියන කටකප්පුලට පොත කියන්නේ. ඔව් බලන එක හිතලා කරන්න පේන එක ඉබේ ඒක සිද්ධ වෙනවා. එතකොට මෙයා එකතු කරනවා තාම මොකද්ද ඔය එකක්. එතකොට බලන කෙනාට කර්ම රැස් වෙනවා. පේන කෙනාට කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් ඔය හිටකදී ඉන්න මෑනියෝ කියනවා මම බැලුවා පෙනුන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය වෙන්න දෙයක් නෙවෙයි. බැලුවොත් පේනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් භාවනා කරනකොට පේන තැනක් මම දාණයෙන් බලන ඉන්නවා පේන්නේ නැහැ. අපි මේ පොඩි ළමයින්ට මේ කරලා පෙන්නවා සතිපාසලේ මෙහි නෑ මේ පාත්‍රේ. ඒ පාත්‍රෙට ගහපුවාම සද්දයක් එනවා. ඒ සද්ද හිමීට නැති වෙලා යනවා. අපි කියන ළමයින්ට සද්ද නැති වෙන තැන අහන්නේ කියලා. අහගෙන ඉඳලා ඉඳලා සද්ද නැති වෙන තැන අහන්නේ කියලා. ඒ සමහර ළමයි ඉතින් කියනවා එකේ කතාවල් එකල කියනවා මේ මම හොඳට අහගෙන හිටියා ඇහෙන්නේ නැහැ. බින්දට වැඩිය හොඳ කන් රුකුල් දීලා අහනවා ඇහෙන්නේ නැහැ. එතකොට මතු කරනවා දෙවස අහනවයි ඇහෙනවයි කියන දෙක අතර වෙනස. එතකොට මේ අම්මන්ටි මතක් කරලා කියනවා ඇහුවොත් අකුසල් වෙනවා නැත්නම් කුසල් වෙනවා නැත්නම් සංස්කාර. ඇහුනට අහන්න ගියොත් අකුසල් වෙනවා. ඇහුනට මොකුත් දෙයක් වෙන්නේ නැහැ. චේතනාම්බිකවේ කම්මං වදාමි කියලා සරුවත්යන්සේ සනාදි. මේ තේම ගැඹුරු ධර්මපදයක් අපි මේක කරන්න හදන්නේ. මේ ලියපු මොඩ අම්මණ්ඩියක දැනගෙන ලිව්වත් දන්නේත් නැහැ. නම් ප්‍රශ්න නැහැ නේ. දැනගෙන හරි කමන්නේ නැහැ, නොදැන හරි කමන්නේ නැහැ. දැන් උසාවියට ඇවිල්ලා දැන් ඉතින් ප්‍රධාන මේ චූදිතේවාටපත් වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් කියන්න කැමතිද ඒ විදිහට බලනවා, නිරීක්ෂණය කරනවා. මොනවාක්වත් පේන්නේ නැහැ, කය පේන්නේත් නැහැ. එතකොට මේ හුස්ම පේන්නේත් නැහැ. එතකොට සතිය තියෙනවද නැද්ද? කොහොමද සාතික් කරන්නේ? කොහොමද මේ වගේ වෙලාවල් වල සතිය තියෙනවයි කියලා මේ මේ අපිට උසාවියට හේතු ගන්නවද? එහෙම නැත්නම් මෙහෙම දාන්නද බෝලේ? බලනවා පේනවට වැඩිය බලනවා පේන්නේ නැති වෙලාවේ සතිය හොඳ එකද නරක එකද තියෙන්නේ? හොඳ එක. ආ අන්න බලාපල්ලකෝ වැඩි. කොහොමද කියන්නේ? කොහොමද ඒක මේ සභාවට හේතු ගන්න මේ මෝඩ පිරිසක් ඉන්නේ කියලා හිතන්නකෝ. ඒ පිරිස දැන් හේතු ගන්නන්න ඕනේ මේ කියපු කාරණාව මේ බලනවා පේන්නේ නැති වෙලාවේ වඩා හොඳ සතියක් තියෙනවා. කොහොමද ඒක මේ සභාවට හේතු ගන්න? අනවශ්‍ය ප්‍රශ්නයක්ද මං අහන්නේ? ඒක මට හිතෙන සුබ තිත්තිත සතිය කියලා. එතකොට ඒ වෙලාවත් දැක ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට ඒක වඩා හොඳ සතියක් තියෙනවා වඩා අවදි භාවයක් තියෙනවා වඩා මේ අප්‍රමාදයක් තියෙනවා වඩා එලඹ සිටි ගතියක් තියෙනවායි කියලා ඒ කියන වචනේ සභාවට තේරෙන්නේ නැහැ. මල්කාන්ති මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ කිසි දෙයක් කිසිම දෙයක් කියන්නේ කිසිම සංඥාවක් නැති තැනක ඒ වගේ ඉන්න පුළුවන් හිටියා කියලා ඒ තරම් මොකද කාලයක් දැනෙන්නේ නැති නිසා නැවත එතන හිටියා කියලා දැන ගැනීමම මම හිතන්නේ හොඳ සතියක් කියන. ඒක නිකන් මේ අසල් ගේක හොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගේ රැක වගේ. දැන් මේ තිබිච්ච දේ නැති වුණාට පස්සේ නමුත් බලන්න තියෙන ආශාව නිසා පුදුමාකාර උනන්දු සතියක් තියෙනවා. ඒක තමයි මේ ලියන්න හදන්නේ. මම බැලුවා නැත්නම් නිරීක්ෂණය කරා කය නැහැ. මම නිරීක්ෂණය කරා හුස්ම නැහැ. ඒකේ ක්‍රමයෙන්නේ හුස්ම නැති වෙගෙන යන්නේ. එතකොට උපරිම අවධානය යොමු කරලා බලාන ඉන්නවා පේන්නේ නැහැ. ඒ කියන්නේ භාවනාවේ සෑහෙන දියුණු තත්ත්වයක්. නමුත් උඟ දෙනෙක් හිතනවා බලනකොට අරමුණ පෙනුනේ නැත්නම් එක්ක සතිය කැඩිලා ඌ නියමක් එහෙම නැත්නම් මේ මහා කරදරයක් හරියාදුවක් කියලා සලුවක සාදාගෙන යනවා. මේක එහෙම නෙවෙයි අරමුණ ටික ටික ටික ටික ගෙවෙනකොට ගෙවෙන්න ගෙවෙන්න උනන්දු සතියකින් බලන්න ඉන්න ඕනේ. ඒක තමයි මේකෙන් මේ කමඩහන් සුද්ධ කරනවා කියන්නේ ඕන ඕකට. ඔට්ටු විතර තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට එච්චර තමයි කමඩහන් සුද්ධ කරන්නේ. දැන් යන්නයි වෙන්නේ මයික් එකේ තියෙන. ඒ තුන් දෙනාටම පිළිසිද්ධ වේවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව කරන විට ඔසවමි ගෙනව යමි තබමි කියා මෙනෙහි කරමි. එවිට මට හිතුණා ඔසවමි කියන විට මොනවද ඔසවන්නේ කියන මේ මම කියන හිතාගෙන ඉන්න කුණූපයෙන් කොටස් ටික නේද කියා මෙනෙහි වුණා. එවිට කුණූප කොටස්ද කෙස්ලොම් ආදියද කියමින් සක්මන් කළා. එසේ සිටීම වැරදිද ස්වාමීන් වහන්සේ? ආනාපාන සති භාවනාව කරන විට ගන්න හුස්ම රැල්ල උදරේ දක්වා යන බව දැනුණා. පිටවීම නාසයෙන් පිටවන බව දැනුණා. එය විනාඩි 15ක් පමණ කළා. මිසේ කරගෙන යාම හරිදයි පහදා දෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ওই විදියට ආශස් ප්‍රසාස විනාඩි 15ක් විතර කරගෙන යනකොට ආශස් ප්‍රසාස කීයක් දැක දැක දන දන ගියාද කීයක් අසතියෙන් ගියාද කියන අනුව තමයි අපි සතිය ප්‍රමාණවත් කරන්නේ. ඒ නිසා අපිට ගියත් ආයසරයක් තිබ්බා කොච්චර හුස්ම රැලි ගන්නක් දිගට බලන්න පුළුවන්ද කියන එකෙන් සතිය පිහිටවන එක නෙමෙයි මේ කතා කරන්නේ පිහිටවපු සතිය දිගට පැවැත්ීමේ ගුණාත්මක ප්‍රමාණාත්මක වර්ධනයක්. නැවිදින්න බැරි දරුවෙක් හිටගත්තා. ඒක සතිය. හිටගෙන තතන තතන අඩි අඩිය තිබ්බා. වැඩි ගාණක් යන්න පුළුවන් නම් වැඩි සමතුලිත කාවයක් තියෙනවා. ඒ වගේ තමයි සක්මනේ පරියන්කේ අර සක්මනේ තියෙන විදිහට මොනවද මේ උස්සන්නේ කියලා ඒ උස්සන දේ කුණප කොටසක් කියන එක හිතලුවක් විතරයි. ඒකේ වෙන්නේ මේ කරන භාවනාවට ව්‍යංගාර්ථයෙන් ද්වේෂය රිංගනවා. කුණප කරලා කියන කියන්නේ එහෙම කකුල් වලින් කුණප කොටසක් ඇත්තේ නැහැ. අපිට කුණප වශයෙන් බලන්න පුළුවන්. ඒක මේ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියලා තෝ ප්‍රත්‍යයෙන් කියන්නේ කුණපයක් ලෙස බලන්න පුළුවන්. ඒත් භාවනාදී කිසිම විදිහකට කිසිම දෙයක් විදිහට කිසිම විදිහකින් බලන්න එපා තියෙන හැටි බලන්න. ඒ නිසා ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න මේ ඇවිදින්නේ කුණ පෙයක්ද මේ ඇවිදින්නේ ඇටසැකිල්ලක්ද මේ ඇවිදින්නේ මස් මාංශද කියලා කියනවා ඒක හිතින් වක් කරන දෙයක්. ඒක නැත්තම් වඩා හොඳයි. එහෙම නැත්තම් ඔය ඇවිදින සක්මන් භාවනාවට අසුබෙරින් ගන්න හදනවා. මේ රින්ගන අසුබේ මම චෝදනා කරනවා ද්වේෂයෙන් කරන්න කියලා. ඒ නිසා කරුණාකර ද්වේෂය දාන්න එපා. ඔසෝන දේ මොකද්ද කියලා බලන්න හිතින් දාන්න නැතුව බලන්න මොකද්ද ඔසවන්නේ කියලා. මේක අසුබයක් මේක කුණපයක් එතකොට මොකද්ද පොඩි ඉහෙඳ තිබ්බා වගේ එකක් වෙනවා ඒක නැතුව කරනවා වඩා හොඳයි කියලා කියනවා ඊළඟ ප්‍රශ්නය තේරුවන් සර්ණයි අති ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔසවමි ගෙන යමි තබමි වශයෙන් සක්මනට අවතීර්ණ වීමි පළමුව පාදයේ ගැටෙන විටම පටවි ස්වභාවයන් ඉස්මතු ස්වභාවයත් ඉන්පසු වැලිවල ඝන හා සියුම් බව ස්පර්ශ විය. පාදයේ වලලු කර සිට දන හිස අතර මාංශ පේශි ඇදෙන හැකිලෙන බව අත්විඳෙමි. කුරුළු නාද සියුම් ශබ්ද වලින් බාධා නොවි විනාඩි 40ක් පමණම සක්මනේ යෙදීමට අපහසුාවක් නොවිනි. ඊයට වඩා පහසුවක් අත්විඳෙමි. පරයන්ක භාවනාව ආනාපාන සතිය මම දැන් මෙතන යනුවෙන් භාවනාවට අවතීර්ණ වීමි. ඉහළට යන හුස්මේ සිසිල් බවත් පිටවන හුස්ම උණුසුම් බවත් අත්විඳිමින් දීර්ඝ හුස්ම කෙටි හුස්ම ඇතැම් විට ප්‍රශ්වාසයේ කැඩි කැඩි යන ස්වභාවයත් අත්දුටුවෙමි. පය භාගයක් පමණ ශාරීරික වේදනාවන් මෙනෙහි නොවිය. විනාඩි 45ක් පමණම අපහසුයෙන් තොරව භාවනාවේ යෙදීමට හැකි විය. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වඩද්දී සිතේ විසිරීමක් ඇති වූ විට බුද්ධානුස්සතිය වැනි අනුස්සති භාවනාවක යෙදීම සුදුසුදයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ওই ආනාපාන සතිය භාවනා කරනකොට දැන් මගේ හිත ආනාපානෙ තියෙනවයි කියලා දැනුමක් තියෙනවනේ. ඒකට අපි කියනවා ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් දැනුම. ඒ වගේම දැනුමක් ඇයි දැන් මගේ හිත ආනාපානෙ නෑ කියලා. එතකොට මේ ප්‍රශ්න ලියකනයින් අහන්න වෙන ප්‍රශ්නයක් ආනාපාන සතිය තියෙන වෙලාවේදී තියෙන බව දැනගන්නවා නැති වෙලාවේදී නැති බව දැනගන්නවා මේ දැන ගැනීම දෙක අතර ಗುಣ වෙනසක් තියෙනවද කියලා. දෙකේ කොයි එකද වඩා හොඳ කොයි එකද වඩා නරක කියලා අහුවොත් එහෙම කියන්න කැමතිද මේ අත උස්සන්න කැමතිද? මගේ හිත ආනපන නැති බව විසිරියනවා කියන එකනේ නැති බව දැනගන්න එක හොඳද නරකද? අස්පනා අපිට ඒ වෙලාවෙම මගේ හිත දැන් ආනපන නැහැ කියලා දන්නවනම් දන්නේ කොහොමද දෙයක්ද නරක දෙයක්ද? අපි මල් කාන්තිර දාමු ප්‍රශ්නේ මොකද මේ වෙලා යන්නේ ඉන්න. හිත වික්ෂිප්ත වෙලා තියෙන වෙලාවදී හිත වික්ෂිප්ත වෙලා තියෙන බව දැනගන්න එක හොඳද නරකද? හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක හොඳ නම් ඒකේ ඉන්න තව මොනවාක්වත් ආයෝකට දාන්න එපා. බුද්ධානුසතිය මෛත්‍රී මොනක්වත් දැන දැන් මගේ හිත විසිරලා තියෙන එක දැනගෙන පළවෙනි පියවර හොඳට සාහවුරු කරගන්න. ඒකල හිතා ගන්න පුළුවන් නම් ආනාපානෙ ඉන්නකොට ඉන්න බව දැනගන්න දැනුවයි නැතිකොට වික්ෂිප්ත බව දැනගන්න පුළුවන් දැනුමයි දෙකම දැනුම. මේක එnde ඉස්සෙල්ලා ඒකට ප්‍රතිකර්ම හොයන්න හදනවා කියලා කියන්නේ බුද්ධානුස්සතිය මෛත්‍රී දානවා කියලා කියන අර වික්ෂිප්තවය තව වැඩි කරගන්න. ඒ නිසා යම් වෙලාවක මගේ හිත දැන් අම පණි නෑ. වික්ෂිප්ත වෙලා තියෙන කියලා දැනගෙන හිටියානම් කලබල කරන්නේ නැතුව මොකොත් දාන්න නැතුව ඒ වික්ෂිප්ත වෙලාවෙත් හුස්ම ගන්නවනේ. සමහර විටගේ වික්ෂිප්ත භාවයේ තුල වරින් වර වරින් වර මම ඉඳගෙන ඉන්නවා මම හුස්ම ගන්නවා කියන එක විනිවිද දැක ගන්න පුළුවන් අවස්ථාවක් ලැබේ. ඒක හරීම ශ්‍රේෂ්ඨයි. ඒ වෙනුවට මේ එක එක දේවල් දානවා විදුවට. ඉතින් ඒක නිසා විපස්සනා කරනකොට කියනවා වික්ෂිප්ත නැති වෙලාවේ හුස්ම කොහොමද වික්ෂිප්ත වෙලා හුස්ම කොහොමද කියලා දෙකේ වෙනස දකින්නේ. දකින්න නම් වික්ෂිප්ත වුණත් වික්ෂිප්ත බව දැනගන්නේ කොහොඳයි. ඒ දැනීම තුල හුස්ම කොහොටත් නතර වෙනවා හිත වික්ෂිප්ත වෙනවා කියලා හුස්ම ගන්නෙත් එක වෙන්නේ පුළුවන් නම් බලන්න වික්ෂිප්ත භාවය හුස්ම පුදුම දෙයක් දකිවි හුස්ම කැළඹිලා නැහැ හිත වික්ෂිප්ත වුණාට බැලුවොත් වික්ෂිප්ත භාවයේ හරහා හුස්ම ගැනමිලා නැහැ. හුස්ම එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් අත්තල දෙන්න ඕනේ ඒ පවතින හුස්මට පොඩ්ඩක් වරින් වර ගිහිල්ලා අර වික්ෂිප්ත නැති භාවය අත්දැක ගන්න පුළුවන් නම් ඉතින් එයාට තේරෙයි මේ වෙන අරමුණු දාන්න යන්නේ නැතුව මේක තුලින්ම විශ්සන්න පුළුවන්. යම් හේයකින් වික්ෂිප්ත භාවය තුලින් බලනකොට හුස්ම කැළඹිලා නම් බුද්ධානුස්සතිය දැම්මට ප්‍රශ්නයක් නැහැ. මෛත්‍රිය දැම්මට ප්‍රශ්නයක් නැහැ. අසුබෙට දැම්මට ප්‍රශ්නයක් නැහැ. මරණානුස්සතිය දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නිකන් කල්ැතුව තීන්දුව කරන්න එපා. අවස්ථානුකූලව තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් කරන විට යටිපතුලේ දැනෙන ස්වභාවයට හිත පිහිටුවාගෙන සිටියෙමි. එය එකකට එකක් වෙනස් ඒකාකාරී නො වූ බව වැටහින. අවට සතුන්ගේ ශබ්ද මල් සුවඳ සුළඟේ සිසිලසද ඒ අතර ශරීරයට දැනුනි. මේ කිසිවකට මගේ බලපෑමක් අවශ්‍ය නැති බව වැටහුණි. එදිනෙදා ජීවිතයේ ඇවිදින විටද යටිපතුලේ දැනෙන ස්වභාවය දැකීමට පුළුවන්. පරයන්කේ සිට වැටෙන හුස්ම දිස බලා සිටින විට ඒවායේද නිතර නිතර වෙනස් වන ස්වභාවය දුටුවෙමි. මේවා සියල්ල මගේ පාලනයෙන් තොර බව වැටහිණා. මගේ යයි කීමට කිසිවක් නැති බව වැටහි හිතට දුකක් දැනුනි. ඒ සමගම මට කිසි වගකීමක් නැති බව දැනී හිතේ මහා බරක් නිදහස් විය. සිතට සිහින් සතුටක් ඇති විය. මම දැන් මේ සතුටත් දුකත් අතර දෝලණය වෙමින් සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඔය සතුට හෝ දුක ඕන දෙයක් ගන්න පුළුවන්. මේ දෙකේ මේකම ගත යුතුයි කියලා මේ මට කියලා දෙයක් නැති නිසා පශ්චාත්තාපෙකුත් එනවා. ඒ නිසා මට වගකීමකුත් නැහැ, නඩත්තු කරන දෙයක්කුත් නැහැ කියලා සතුටුකුත් එනවා. ඒ දෙක කොයි එකටද යන්නේ කියලා අපිට විවෘත ආර්ධනාවක් තියෙනවා. කිසිසේත්ම සතුටු විය යුතුයි, කනගාටු විය යුතුයි කියලා එහෙම එකක් නැහැ. අන්නේ අන්නේ විවෘත භාවයටමයි නිවන කියලා කියන්නේ. ඕනනම් සතුට වෙන්න බලා ඕනනම් කනගාටු වෙන්න. මේක ඉබේ තියාගන්න එකටවත් ඡන්දෙ දෙන්න එපා. මට මොනවක්වත් නැති වුණ අපරාධ කියලා කනගාටුවක් තියෙනවා. නැති වෙච්ච දේවල් මට නඩත්තු කරන්න දෙයක් නැහැ මට වගකීමක් නැහැ කියලා සතුටක් තියෙනවා. ওই දෙක එකටවත් එළඹෙන්නේ නැතු ඉන්නා තාකල් නිවනේ ඉන්නේ. ඉතින් මේ විස්තර දැකපු එක ඒ වගේ දෙයකට අවශ්‍ය කරන පදනම දැකපු එක ලොකු දෙයක්. ඒක දකින්න මේ භාවනාව කෙරෙන්න ඕනේ අනුංගේ එකක් වාගේ. මම භාවනා කරාට මේක දකින්නේ මේ අනුංගේ එකක් වාගේ. මේ තිබුණ ඔක්කොගම නැති වෙලා ගියා. අයියෝ කියලා පපු යත්‍ර ගා ගන්න හිතනවා. මෙච්චරල් හම්බ කරපු දේවල් නැති වුණා කියලා පශ්චාත්තාපයක්. තව පැත්තකින් හිතනවා මම තිබුණා ඔක මල හොන්තුවක නඩත්තු කරන්නත් ඕනේ ඔකට වා කියන්නත් ඕනේ දැන් ඒ වගකීම් නැහැ කියලා සතුටුකුත් එනවා ඒ නිසා ඕනම දෙයක් තුළ සතුට වෙන්න පුළුවන් කනගාටු වෙන්න පුළුවන් අන්නේ සතුට වීමේ සහ කනගාටු වීමේ අවස්ථාවට පක්ෂග්‍රාහී නොවි ඉන්න එක නිවනේ ඉන්නේ ඒක භාවනාව නෙවෙයි භාවනා කරේ අපි දක්වන ආකල්පේ භාවනා කරේ අපි දක්වන දෘෂ්ටිය භාවනා කරේ අපි දක්වන සංකල්පය මේ කතා කරන්නේ ඒ නිසා ඒවට තඩමාරු වෙන්න ඇරලා පැත්තක් ගන්න නැතුව ඉන්න බලන්න දෙපැත්තේ කාරණ ධලකා බලලයි දෙන්නේ තීන්දුව නිදහස්. ඉත්තිකාරයෝ පැමිණිලි කරුවෝ තාක්කි කරුවෝ නිදහස්. මේක ඇකිල්ල රජුරන්ගේ තීන්දුව. ආනේ විදිහට විවෘත ඉන්න පුළුවන් නම් මොන යකා මොන ගල් ගැව්වත් අපිට වදින්නේ නැහැ. අපි ඒකට ඒකේ අනිත් පැත්ත හිතනවා මේ පැත්ත හිතලා එකටවත් අහුවේ නැතු ඉන්න ගියාම නිකන් වෙනවට පේන තියෙන්නේ ආන්දගේ ප්‍රතිපත්තිය. ඒන්දම මේන්දම ගියා. ඒකට ඒ දවස්වල ඉඳලා තියෙනවා ශාස්ත්‍රූරේ අමරා වික්ෂේපවාදී බුදුන්සේ බැනලා තියෙනවා. මේ කරාරින කරාරින න්‍යාය කියලා. නමුත් මේ භාවනාදීත් අපි කරන්නේ ඉහළ මට්ටමට ගිහිල්ලා ඒක උනත් හොඳයි මේක උනත් හොඳයි. උරුවේ පැදගෙන යනකොට මේ තම්බි අතින් පොඩ පැටලිලා කුළුව පෙරළුණා. පෙරලිච්ච උරුට කකුල් දෙක දානකොට ඡා තිබුණ පැත්තට වැඩිය මේ පැත්ත හරිය ෂෝක් කිව්වා. උඹ පැදගෙන ගියා. ඒ වගේ මේ පැත්ත හමුනොත් ඒ පැත්තේ වදිනවා මේ පැත්ත හමුනොත් මේ පැත්තේ වදිනවා. සතුන සතුට කනගාටුන කනගාටු දෙක කොයි එකද ගන්න ඕනේ කියලා කිසි කෙනෙක් අපිට බලපෑම් කරන්නේ අන්නේ දෙකම දැකගෙන ඉන්න පක්ෂයක් අල්ලන්නේ නැතුව එහෙමනම් අපේ කවදාකවත් ආතතියක් හිතට එන්නේ කවදාකවත් අසහනයක් එන ඕනෙම ප්‍රශ්නයකට වගේ දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙක අවස්ථානුකූලව මතු කර ගන්න පුළුවන් නම් එයාට යෝනිසෝමනසිකාරයේ තියෙන සම්පජඤ්ඤයේ තියෙන තන්වැසි නුවණ කියන ස්ථානෝචිත ප්‍රඥාව තියෙන යථාභූත ඥාන දර්ශනේ තියෙන කෙනෙක් කියනවා. නැත්නම් මේ කනගාටු වෙන්න හැරෙන්න ඕ සනතෝෂ වෙන්න ඕනේ කියන එක තමයි පක්ෂග්‍රාහයි. ඒ නිසා මේක තව තවත් මේ தত্ত্ব දැකලා බලලා අත්විඳලා වාර්තා කරගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ වශයෙන් කකුල් දෙක කෙරේ අවධානය යොමු කරමින් ටික වේලාවක් සක්මන් කළේය. ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් කකුල් කෙරේ අවධානය යොමු කරමින් සිතින් කියමින් විනාඩි 8ක් විතර කරගෙන යන විට මට මහන්සියක් දැනින. ඒ නිසා සිතීම නවතා කකුල් දෙක එසවීම ගෙන යාම තැබීම කෙරෙහි සිතින් බලමින් ගියේය. එවිට සැහැල්ලු ගතියක් දැනින. සුළු වේලාවක් විනාඩි 5ක් පමණ කරන විට කලින් නොයසූ ශබ්ද කුරුල්ලන්ගේ වඳුරන්ගේ අතු අතුගාන ශබ්ද ගොඩක් ඇහෙන්නට විය. ඒ ශබ්ද කෙරේ සිත ගියද නැවත කකුල් කෙරේ සිත යොමු කිරීමට පුළුවන් විය. සක්මන් භාවනාව දිගටම කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරයන්ක භාවනාව ඉඳගෙන භාවනා කිරීමේදී සිත සංසුන් කර ගැනීමට විනාඩි 10ක් පමණ ගත වේ. සිත වෙනත් අරමුණු කරා නිතර යොමු වේ. නාසිකාග්‍රේට සිත ගෙන ඒමට මම උත්සාහ කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි උතුම් නිර්වාණ ධර්මයේම අවබෝධ වේවා. සක්පනේදී බලන්න ගාක් වෙලාවට ඒ වඳුරු සද්ද රූප මේ කුරුල්ලන්ගේ සද්ද අතු ඉතිසෙන සද්ද අතු ගන්න සද්ද ඇහෙන්නේ හුඟක් වෙලාවට අර එහා කෙළවරට ගිහිල්ලා හැරෙන වෙලාව. ඒ වෙලාවේ තමයි හිත විසිරී යන්න හැඟුම් උදාහරණ තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ වෙලාවේදී සද්ද නිසා කුළු සද්ද අනම්මන සද්ද නිසා හිත විසිරී යන එක ඒක ඒ අභ්‍යාසයේ හැටි. ඒ නිසා කියනවා කෙලවරට ලං වෙනකොට දැන් මගේ හිත විසිරී යන්නයි අවස්ථාව තියෙන්නේ. මේ අරගෙන ගිය සතිය හලා ගන්න නැතුව බින්ද දමන්නේ නැතුව කොහොමද මම හැරෙන්නේ කියලා තෙල් කලයක් ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සේ තෙල් කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන විදිහට හිමීට හිත හරවන්නේ හිස හරවන්නේ කොහොමද? අන්නේ විදිහට හරවන්න ඉගෙන ගන්න එකට කියනවා ඉරියාපද සංදිස්ථානයේ සතිය බිඳ ගන්න නැතුව යනවා කියන. ඔකට සම්පජඤ්ඤය කියලාත් කියනවා. ඒක හරියට අර රිලේ රේස් එකදී දුවගෙන ගිහිල්ලා එක්කෙනෙක් තව කෙනාට බැටන් එක දෙනකොට බිම දාගන්න නැතුව එයාර ගෙනාපු ලීඩ් එක තියාගෙන බැට් එක මාරු කරන්න පුළුවන් නම් ඒ තරගයේ කණ්ඩායම දිනනවා. ඒ නිසා සතිය සක්මන් කරනකොට වගේ සද්ද වේදනා හිතවිලි ගොඩක් එන්නේ හැරෙන තැන. හැරෙන තැනට යනකොට සූදානම් වෙලා යන්න මෙතනදී කැඩෙන්න ඉඩ වැඩි. ඒ නිසා එතෙන්ට එනකන් ගෙනාවු සතිය පුළුවන් තරම් හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව පවත්න්න මේකට දැන් අපි මෙතන ඉඳගෙන ඉන්නවනේ. ඉඳගෙනලා නැගිටිනකොට බලන්න. මේ ඉඳගෙන ඉන්නකොට තිබුණු මේ විවේක ගතිය එහෙම නැගිටින්න පුළුවන් කියලා. ඊටසේ නැගිටලා ඉඳලා ඉඳ ගන්නකොට, ඇවිදිනකොට, කෑම කනකොට, නිදා ගන්නකොට අර එක තැනකින් ඇති කරගත්ත සතිය අනිත් එකට ගෙන යෑම ඒක මේ තමන්ම වඩා ගන්නා ලද සතියට තමන් කරන ගෞරවය. ඒකට සූදානම් වෙලා ගියොත් පරියංකයට වැඩිය සක්මනේදී මේ කුසලතාවෙට ඉඩ වැඩි. සක්මනට වැඩිය එදිනදා වැඩවල කුසලතාවෙට ඉඩ වැඩි. මෝඩයට එදිනදා වැඩ කරදරයක්. සක්මන ටිකක් හොඳයි පරියංකේ හුඟාවක් හොඳයි. මේ දක්ෂතාවය තියෙන කරන්න පරියංකයත් එකයි සක්මනත් එකයි එදිනදා වැඩත් එකයි ඉරියවෙන් ඉරියවට මාරු වෙනකොට බොහෝම සිනිද්ධා තේන ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා සරුවචන්සේ දේශනා කරනවා සිනිදු තෙල් ධාරාවක්සේ ඉරියාපත පවත්වනවා. ඒක ඉරියව්වෙන් අනිත් ඉරියව්වට මාරු වෙනවා. අරමුණින් අරමුණට මාරු වෙනවා. අන්න ඒක දන්නේ එක්කනට ඇද පොළවේත් නටන්න පුළුවන්. දන්නේ නැති එක්කනට නටන්න බෑ. පොළොව ඇදයි කියලා එයා ඉදින් පොළොව මට්ටම් කර කර ඉන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල දෙස සතියෙන් බලා සිටින විට ටික වේලාවකට පසුව හිස් මුතිදෙහි සිට පාදාන්තයේ දක්වාම ශරීරයේ ගල් ගැසුණු බවක් දැනුනි. ඒ නිසාම පාදයේ ඇති වූ වේදනාව නොදැනී ගිය අතර හුස්ම රැල්ලද ක්‍රමයෙන් සංසිඳී යන බව අද්දුටුවෙමි. ඒ සමගම සිතේ ඇති වූ ඒකාග්‍රතාවය නිසා සතියෙන් සිත දෙස බලා සිටියෙමි. වරින් වර සිතවිලි ආවද ඒ දෙස සතියෙන් බලා සිටින විට නොපෙනී නොදෙනී යන බව අවබෝධ විය. සෑහෙන වේලාවක් මිසේ සිටින අතරතුර නිින්ද නොගිය බව සතියෙන් සිටි නිසා දැනුණද මතකයෙන් සුළු වේලාවක් ඈත් වී නැවත සතියට පැමිණේ. තව ටික වේලාවකට පසුව ඇඟ සැහැල්ලු වී වේදනා කැක්කුම් දැනෙන්නට විය. ඒ සමගම සිතේ ඒකාග්‍රතාවයේද අඩු වී ගියේය. මෙය පහදා දෙනමින් ඊටාම ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේ උතුම් වූ සම්බුදු සසුන රකිමින් සසුන් කෙත වඩන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි. තෙරුවන් සරණයි. මේකෙත් අර පළවෙනි ජවනිකා විස්තර කරනකොට බලාගෙන හිටියට මොකද නොපෙනී යෑම සිදු වෙනවයි කියන. බැලුවට පේන්නේ බැලුවට පේන තැන ඉඳලා බැලුවට පේනව නොපෙනව තැන ඉඳලා බැලුවට නොපෙනෙන තැනට යනවා. ඉතින් ඔය මාරුව දන්නවනම් භාවනා කටයුත්ත අමාරයි. ඔච්චර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එහෙම ඉඳලා නොදැනී ගියාට පස්සේ ඔන්න ආය දැනීම එන්න පටන් අරගන්න. එතකොට ආය ප්‍රශ්නයක්. මේ දැනීම ආවේ මගේ දෝෂයන් නිසාද සතිය නැති නිසාද වීර්ය නැති නිසාද සමාධිය නැති නිසාද කියලා. මෙහා මේ වගේ යෝගාවචර කියන නොදැනී යෑමත් ලක්ෂ කෝටි වාරයක් දැකලා තියෙනවා. නොදැනී ගියාට පස්සේ ආයේ මතුවෙන එකත් ලක්ෂ කෝටි වාරයක් දැක්කනම් පෙනේවි මේ නැති වෙන්න හෝ නැවත ඇති වෙන්න මොකක්වත් හේතුවක් නැහැ පටිච්ච සමුප්පාදේ විතරමයි හේතුඵල ධර්මයක් තියෙනවා බලාහන හිටියොත් දෙයක් මතුවෙනවා දෙයක් නැති වෙනවා ආය දෙයක් මතුවෙනවා ආය දෙයක් නැති වෙනවා මේකට මං උත්තර දෙන්න ඕනේ මේක මගේ වගබීමකුත් වගබහරයකුත් නෙවෙයි මේකට උත්තර දෙන්න ගිහිල්ලා තමයි මේ අසහනයක් අපි හදාන තියෙන්නේ මේ ලෝකයේත් එක කතන්දර හදා හදා පටල වෙන්නේ මේ දේශ බලාගෙන මේ බලාන ඉන්නකොට නැති වෙනවා පේනවා. බලාන ඉන්නකොට නැති ඇති වෙනවා පේනවා. මේ ඇතිවීම නැතිවීම කියන එක ඇයි කියලා අහන්න ප්‍රශ්නයක් නැහැ මේකේ. ඇයි කියලා අහන්න මට කිසි වගවීමක් නැහැ මේකේ. ඒක නිසා මේ අවසානයේ අහනවා මේක පහදලා දෙන්න කියලා පහදලා දෙන්න ඕනේ පටලවිලක් නම් මේ පටලවිලක් නෙමෙයි පටලවිලි දිගෑරෙන වෙලාවක්. මේ පටිච්චසමුපාදේ තේරෙන වෙලාව. නිසා ලක්ෂ වාරයක් බලන අරමුණ නැති වෙනවා අද්දගින්. නැති වෙච්ච අරමුණ ආයේ ඉබේම ඇති වෙනවා අද්දගින්. මොහොතට ගිහිල්ලා ඉඳපු රැල්ලක් මත වෙනවා ආය රැල්ල නැති වෙනවා. ආය රැල්ලක් ඇති වෙනවා ආය රැල්ල නැති වෙනවා. ඇයි කියලා අහන්න දැන් නැහැ. කාන්තාරයට ගිහිල්ලා බලන්න වැලි රැලි මේ තිබ්බ දවසේ තිබ්බ එක තව මොහොතකින් නැහැ. උලංග අසහාගෙන යනකොට රැලි වෙනස් වෙනවා. කැලේ උලංගමනකොට ගෝයන්කෙතකට උලන් වදිනකොට බොහෝම ලතාවකට ඒ මේ ඉස්සනවා මේ පාත් වෙනවා. ඒව සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදේ. ඒක ඇයි එහෙම කියලා අහන තරම් අමන වෙන්නේ නැතුව ලක්ෂ කෝටි වාරයක් බලන්න. ඒ නිසා මේ ඇයි කියලා අහන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක්. පටිච්චසමුපාදේට පෙස්සන් ගිහිල්ලා. ඇති දේ ඇති හැටියට වැටහීමට කරන චෝදනාව. ඒ චෝදනාව කියන කෙනාට කවදාකවත් මේ හේතුඵල ධර්මයේ තේරෙන්නේ නැහැ. මේක දිහා බලන් වෙන දේ වෙන්න ඇරන. ඒක මට කරන අරියාදුවක්වත් මම මේකට උත්තර බඳින්න ඕන කමක්වත් නැහැ කියන අදහසෙන් බැලුවොත් තේරෙන පටන් අරගනි මෙතෙක් කල් අපි මේකෙන් කොච්චර ප්‍රශ්න ඇති කරගෙන තියනවද කියලා. ඒ නිසා මේක තවදුරටත් දකින්නත් බලන්නත් ලියන්නත් ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය පින්වත් නායක හිමිපාණෙනි සක්මන් භාවනාව. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් කරගෙන යන විට පාදවල හා පොළවේ රළු ගති, සීතල ගති, සියුම් ගති හා කම්පන චංචල අත්විඳිමි. ටික වේලාවක් කරගෙන යන විට එම ගති ලක්ෂණ සියුම් බවට හැරෙන අතර කිසිදු වෙහෙසකින් තොරව සක්මන નિરાයාසයෙන් කරගෙන යා හැකිය. කයෙහි වේදනාවක් නොදැනේ. අවට ශබ්ද ඇසුනද ඒ වාට හිත නොඇදේ. හැම විටම ඊතා සතිමත්ව සක්මන සිදුවේ. සමහර විට පා මාරු වීම ආදී ඊතා සැහැල්ලුවෙන් සිදුවේ. හෘද ස්පන්දනය ආදී ඊතා සියුම්ව සක්මනේදී දැනේ. නිදිබර ගතියක් වැනි අප්‍රාණික බවක්ද විටින් විට දැනේ. නමුදු එය මැඩගෙන කරගෙන යා හැකිය. කරුතර නායක හිමියනි මෙම සක්මන් භාවනාව දියුණු කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා. මේකේ වචනය පාවිච්චි කරලා තියෙනවා ටිකක් කල යනකොට සක්මන අනායාසයෙන් වෙනවයි කියලා. මම සක්මන් කරාට මම කරන දෙයක් නෙවෙයි ඔහේ බෝනික් එක්ක යනවා වගේ ඔන්චි ඔන්චිලා පැද්දෙනවා වගේ ඔල්ලෝසු බට්ටේ පැද්දෙනවා ඔහේ යන්න පටන් ගන්නවා එතකොට බොහොම ප්‍රකෘති කරනවා නෙවෙයි කෙරෙනවා එතනින් පස්සේ තමයි සක්මන පටන් ගන්න. එතෙන්ට යනකම් මේ සක්මන්ට හුරු වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි සක්මන පටන් ගන්නද සක්මන හුරු කරන්න කොච්චර වෙලාවයිද කියලා බලන්න. ඒ නිසා සිංහලෙන් කියනවා ඒක පැටලී සහිතයි. සක්මන් කරන තාක්කල් සක්මන් භාවනා වෙන්නේ නැහැ. සක්මන් කෙරෙන තාක්කල් සක්මන් භාවනා වෙනවා. ඉතින් මේ කරන දේ වෙනුවට කෙරෙන දේට යnderලා තත් සංස්කරණය කරන්නේ නැතුව ඉබේ යnderින්න කොච්චර අමාරුද බලන්න මේ ඒකට තියෙනවා තින්දු කෑල්ලක් මට මතක් වෙනවා ඒ වුණාට මේ ගැළපෙයිද දන්නේ මේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි ඔකම තාලෙ විතරයි තියෙන්නේ හැබැයි බලහින නංගිට තේිනවා අක්කා නිකන් තාල රටාවක් මිසක් කිසිම දෙයක් ප්‍රකෘති නෑ සක්මන් කරන හුඟ දෙනෙක් අර අක්කා යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ හරිම තාලට තමයි යමේ සක්මන් කරන කරවක් විදිනා වගේ මොනවා කරනවද කියලා දන්නේ කොච්චර කාලයක් ඇයිද මේ සක්මන් මළුවේ ඉබේ සක්මන් කරනවා වගේ තේරෙන්නේ. ඉබේ ඔරලෝසු බට්ටෙක් යනවා වගේ යන්නේ. හුස්ම ගන්නකොට අනායාසයෙන් හුස්මට දිහා බලන ඉන්න. මේ හුස්ම ගන්නවා කියලා හොස් හොස් කාලා පිඹින්න නැතුව එහෙනම් තමයි පේන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව. ඉතින් ওই ටිකට ගොඩක් කල් යනවා. ඉතින් කියනවා ඉතින් කියනවා ඔය වගේ දේවල් මරණ මොහොතදී කරන්න පුළුවන්ද ඔය වගේ පරිේශනයක් හොඳටම වයසට ගියම කරන්න බෑ. ලෙඩ වුණාම කරන්න බෑ. නිසා බලන්න පොළවේ ඇවිදිනකොත් අපිට බෑ ප්‍රകൃතිය කරන්න. කරන තාක්කල් භාවනාව යන්නේ ඉතින් අර මේක කියනකොටම කියනවා අනායාසයෙන් යනකොට හිත ඒකාග්‍ර වෙනවා. ඒ අහන්න දෙයක් නැහැ. ඒකේ අහන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් හුස්ම යන දිහා බලනකොට එයා සමාධිගත වෙලා ඉවරයි. ස්වභාවයෙන් ඇවිදිනව දකිනකොට අනායාසයෙන් ඇවිදින සමා ආරමුණේ සක්මනේ සමාධිය ඇති වෙලා ඉවරයි. ආන්න ඒකට අනුග්‍රහ කරනවා කියන එක කොච්චර දුරට කරන්න ඕනද කොච්චරයින් පස්සේ කොතකින් පස්සේ කෙරෙන්න දෙන්න ඕනේද කියන එකයි මේ විස්තර කරන්නේ. ඒ කෙරෙන්න දෙන්න උදාහරණ පස්සේ පුළුවන් තරම් කායට දෙන්න සක්මන් කරන්න. තෝන්තු වෙයි, උනන්දු වෙයි, විස්තර වැටෙයි, හැරෙනකොට කැරිනවා තේරෙයි ඔක්කොම ඊට පස්සේ ආය පක්ෂයට තමයි තියෙන්නේ. නිසා හැකි තාක් ඒ අනායාසයෙන් යන සක්මන්ට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි භාවනා කිරීමේදී ශීල සූත්‍ර සාකච්ඡා සහ සමත යන අනුග්‍රහිත සම්බන්ධව දැනුවත්ව භාවනාව කරගෙන යන විට සමත අනුග්‍රහිතයෙන් පංච නීවරණ යටපත් කර පසුව විදර්ශනා අනුග්‍රහිතේ සඳහා අනුසේ කෙලෙස් යටපත් කළ යුතුය ඇත. මිසේ විදර්ශනාවට අවතීර්ණ වීම ප්‍රායෝගිකව සිදු කරන ආකාරය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය යම් වෙලාවක නීවරණ යටපත් කරලා වගේ එහෙම නැත්නම් කිව්වාගේ අනායාසයෙන්ම සක්මන් වෙන තැන එහෙම නැත්නම් අනායාසයෙන්ම ආනාපාන සිදුවෙන තැනට ගියාට පස්සේ පුළුවන් තරම් ඉඳ එතකොට යම් යම් හේතු නිසා තමන්ගේ හිතට මනාපමනාප පහළ වෙනවනේ. රුචි අරුචිකං මනාපමනාප රුචි අරුචිකං එහෙම නැත්නම් හීන ප්‍රනීත ප්‍රනීත වැටනදකින් කියලා හිතනවා කියලා. අන්න ඒ ටික එන්නේ අනුසය අවස්ථාවේ. භාවනා කරනකොට මේක හොඳයි මේක නරකයි මේක මනාපයි මේක අමනාපයි මේක රුචි මේක අරුචි කියලා කිවවන ඒ දෙබිඩි දෙගිඩි භාවයේ එන්නෙම දෙබිඩි බව විපස්සනාව නිසා. අන්න ඒක දැනගෙන රුචියට ඇදලා යන්නත් එපා. අරුචියට ප්‍රතික්ෂේප කරන්න. ඒකදී බලන් හිටියොත් ඒකට විපස්සනා කියලා කියනවා. නිසා විපස්සනා කියලා දෙනකොට කියන්න පුළුවන්. මනා හිතට මතුවෙන මනාපමනාප රුචි අරුචි දිහා බලලා ඒක දිගේ සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේ හිත කොහෙන් හරි පැත්තකට යන්න හදනවා. එක පැත්තක්වත් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් විපස්සනා අනුග්‍රහිතය කියලා. ස්වාමිනී ස්වාමිනාංශේ ඊළඟ ප්‍රශ්නය මේ විකාල භෝජන ශික්ෂා පදේ පිළිබඳ අපි නෝටිස් බෝඩ් එකේ දාලා තිබුණා මං හිතන්නේ කිය ඒක නැතුව ඇති ඒක නිසා වෙන්නේ නැති මේ ලියලා තියෙන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස උපෝසත අෂ්ටාංග සීලේ විකාල භෝජන ශික්ෂා පදේ විස්තර කරන්න විකාලයේ තුල නොගොත යුතු දේත් ගත යුතු දේත් ගෞරවයෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. අපි මේකට ගත්තේ මේ මධ්‍යන්නේ විදියට කරුකටයුතු අපේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ විකාල භෝජන ශික්ෂාපදේ විස්තරේ. ඉතින් ඒක අපි ඒ පැන්ට්‍රි එකේ යට ෆොටෝ ස්ටැට් කරලා දාලා තියෙනවා. ඒක දැක්කේ නැත්නම් ඉල්ලීමක් කරන්න අපිට හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට බණින්නයි තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි කියලා තියෙනවා. ඒක ඩිස්ප්ලේ කරලා තියන්නේ හැම කෙනාටම ලියලා ගන්නයි කියන්නේ. එන්නේ ඉස්සල්ලා. ඉතින් ඒක නිසා ඒක කීප එකනට මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් පේන තැනක නැත්නම් මෙතන බෝඩ් එකේ හෝ බෝඩ් නොටිස් බෝඩ් එකේ හෝ ඔෆිස් එකේ හෝ ඒ පැන්ට්‍රි එකේ අපි ටිකක් හදලා එල්ලලා දාමු. පැන්ට්‍රි එකේ තියෙනවා මේසයට දාපු එක ස්වාමිනාංශ නොටිස් බෝඩ් ලේව නැහැ. ආ පැන්ට්‍රි එකේ යට තියෙනවා අන්න ඒක බලන්න. ඒකේ 100% නම් විස්තර දෙන්න බෑ. මේ තියෙනවා දල සටහනක් අපි ඒක රේරුකාණ සංස්කෘතික පොත මධ්‍යන්නේ විදිහට අරන පාවිච්චි කරනවා. අන්න ඒක බලන්න ඊට පස්සේ තවදුරටත් මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් දවසේ මතු කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි තව විනාඩි 5ක් විතර ගන්න පුළුවන් කාටද අවශ්‍යතාවයක් තියෙනවා නම් yes. අවසරයි. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේදී යෙදුන අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ මම ඇවිදිනවා කියන එකයි මම දකින්නේ. ඇවිදිනවා කියන්නේ කොහොමද කිව්වොත් කකුලේ යටිපතුල් වලට වැලි ගෑවෙනවා හෝ ඊට වැඩිය මේ රග් එකේ යනකොට ගෑවෙනකොට ඒකේ අර සුමුදු බවත් ඒකේ අර ගොරෝසු බවද දැනෙනවා ඊට වැඩිය ශරීරයේ ක්‍රියාකාරීත්වය භාවයේදී ඒකේ යන ගමන එන ගමනත් ඒ වගේමද ඒ මස්වල ඒ හැදෙන ස්වභාවයත් පුෂ් ඇන් පුල් ફોකස් එකක්ද දකින්නත් පුළුවන් ඒ කරන අවස්ථාවේදී සිහින් හුස්ම ගැනීමක් දකිනවා. මම ඒක දකින්නේ ඒක අර සතියට කම්ප්ලිමන්ට් එකක් හැටියට වගේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකෙදී ක්‍රියාකාරීත්වයේදී කරගෙන කරගෙන යනකොට එක පාටම අර ෆියර් එකක් ඇති වෙනවා. බයක් වගේ දෙයක් ඇති වෙනවා. ඒ බයත් එක්කම එකපාරටම සිතුවිල්ලක් ඇවිල්ලා ඒ දේ වෙනස් කරනවා. ඒකයි සක්මනේදී උනේ. පරියංක භාවනාවේදී ස්වාමීන් වහන්සේ පරියංක වානේ මම මෙතන ඉන්නවා කියන එක මම පොස්චර් එකට දාලා තියෙන්නේ. පොස්චර් එකේදී මම ඉන්නකොට එකපාරටම මල් කකුල අර මధుරේ කනවා කියන එක තේරුණා. මధుරේ කනකොට අර ඒ ආගේ තියෙන අර ඒ පින් එක අර ශරීරයට ගෑවෙනකොට ඒ මසේ ඇතුළට යනකොට ඒ ඇතුළට යන ප්‍රතිශතය අනුවට තමයි ඒ පේන් එක ස්වභාවය ඇති වෙන්නේ කියන එකත් මම අද්දුටුවා. ඊට පස්සේ යා ඒක එළියට ගන්නකොටත් ඔය ඇතුළට වැඩියෙන් දානකොටත් ඒ පේන් එක වැඩි හෝ අඩුවීමක් ලගෙනවා. ඒකත් එක්කම සිතුවිල්ලක් ඇවිල්ලා ඒ සිතුවිල්ල භාවය මොකද්ද කියන එකත් ඒකට එක්තරා නිවර්ණයකට අයිති දෙයක් කියන එක දකිනකොට ඒකේ අනිත් නිවර්ණ නැහැ කියන එක දකින්න පුළුවන්. ඊට පස්සේ ඒකත් එක්ක ඒක ඒකෙන් අයින් වුණාට පස්සේ මනස හරිම කාම් හරිම කාම් එකේ තියෙනකොට අර එකපාරටම අර මිනිස්සෙක් නිදිය ගන්නකොට එකපාරටම ගැස්සිලා වගේ දෙයක් ඇති වෙනවා. ගැස්සිලා වගේ දෙයක් ඇති වුණාට පස්සේ ආයෙත් ෆියර් එක එනවා. ෆ්‍රී එක ඇවිල්ලා නැති වෙලා ආයෙත් නෝමල් වෙලා ආයෙත් ගැස්සිලා ආයෙත් ෆ්‍රී එක ඔය වගේ තුන් හතර පාරක් සිදු වුණා ස්වාමීන් මෙතනදී මං කුමක්ද කළ යුත්තේ? ඔය එක පරයන්කේදී තුන් හතර වතාවක් කෙරුවන් ලොකු ඇචීව්මන්ට් එකක් ලොකු ළඟාවීමක් පරයන්කේදී මම 20 30 වාරයක් වෙන්න දෙන්න. එතකොට පේනවා මේ තැම්පත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. ඒ දෙන්න මේ රෙසිප්‍රොකල් පටිච්ච සමුප්පන්නයි නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන්නේ. තැම්පත් වෙනකොට දැනගන්න මෙයා ගැස්සෙනවා. ගැස්සෙනකොට දැනගන්න මෙයා තැම්පත් වෙනවා. ඒ දෙන්න එකට ඉන්නේ. අපිට පේන්නේ තැම්පත් වෙනවා හොඳයි ගැස්සෙනවා හොඳ නැහැ. එහෙනම් ගැස්සෙනවා හොඳයි තැම්පත් වෙනවා හොඳ නැහැ. ඒ දෙන්නේ නැතුව බැලුවොත් මේ දෙක එකට හිටින්නේ. ගැස්සුනොත් ඊට පස්සේ ඉන්නේ තැම්පත් වෙනවා. තැම්පත් වුනොත් ඊට පස්සේ ගැස්සෙනවා. මේකට මම ඕනේ නැහැ. විනිශ්චයක් ඕනේ නැහැ. මේක මේ චක්‍රාකාරව සිද්ධ වෙනවා. නමුත් 23 වතාවක් වෙනකොට තියෙනවා ගැස්සෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා. තැම්පත් වෙන ප්‍රමාණයත් ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා. නිකන් x ඇක්සිස් එක දිගේ ෆ්ලැට් ඔෆ් එකගෙන යන්න පටන් මුල් මුල් වෙලාදී ගැස්සීම තැම්පත් වීම හරි විචිත්‍රුයි. ලොකු තරංග ආයාමයක් සහිතව සිද්ධ වෙන්නේ. පහු වෙනකොට ළඟ ළඟ ළඟ ළඟ. එතකොට ඒක ගණන් ගන්න දෙයක් නැහැ. තැම්පත් වීම සහ ඇවිසීම ඒක විසීම කීකරු වෙලා අඩු වේගනේ යන්න පටන් ගන්න නිසා තැම්පත් වීම සහ විශ්ීම් පටන් ගන්නතර පස්සේ ඊට මේ බලපෑම් කරන්න එපා. එහෙම යන්න අරින්ට 20 30 වතාවේ යන්න අරින්. යනකොට යනකොට ඒ ඔක්කොගෙම තැම්පත් වීමක් එනවා. ඒකට හුරු වෙනවා. සීසන් වෙනවා. සිද්ධි වෙනවා. වශී වෙනවා. ගණන් ගන්න එපා. මුල් දෙක තුන තමයි අමාරු. මුල් දෙක තුන කරා නම් go prepare. නැස්සලා යන්න සූදානම් ශරීරෙන්. හරි දැන් ගැස්ෙන්න තැම්පත් වෙන්න පටන් ගත්තා. ඕකට එහෙම යුරෙන් කයි යන්න යන එකයි තියෙන්නේ. තේරුණාද? දැන් අපි මේ මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීම સમાප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තුනට gediy ගහලා නැවත රැස් වෙනවා පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි